කල්යාණ මිත්‍රවරුනි මේ පොය දවසේ කිසියම් දුරකට සැහැල්ලුවෙන් සැනසෙල්ලේ නිමාඩු පාඩුවේ විවේකීව සිටින අතරම ඉන් එහාට ගිය ජීවිතය පොහසත් කරවන ජීවිතය සවිමත් කරවන ජීවිතය සුවපත් කරවන මගක් ගමනක් ව්‍යායාමයක් පිළිවෙතක් පුරන්නට ගත්ත උත්සාහයක කිසියම් අස්වැන්නක් නෙළමින් සිටින අවස්ථාවක්. අපි දැන් එළඹ සිටින්නේ සාමූහික ස්වාබැලීමකට සාමූහික මෙනෙහි කිරීමකට සාමූහික සාකච්ඡාවකට සාකච්ඡා කරන්නට බොහෝ කාරණා මාතෘකා අත්දැකීම් සිදුවීම් මිනිසයන් විදිහට කාටක් තියෙනවා. නමුත් මෙතනදී අපි අවධානය යොමු කරන්නේ ඒ එදිනෙදා සාමාන්‍ය තැනකදී මුණ ගැහුනහම කතා කරන ඒ සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන මාතෘකා වලට නොවේයි. ඒවා වැදගත් වෙන්න පුළුවන්. නමුත් අද දවසේ සියල්ලම අයිති වෙන්නේ නොකල යුතු කතා කොටට. පුද්ගලයන් ගැන කරන කතා. ඉතින් මේ අවස්ථාව තියෙන්නේ කිසිවකට නොවේයි. අපිට අපි ගැන තවත් මනවින් දැනගන්නට අපිට අපිව දකින්නට අපි කවුද අපි ඉන්නේ කොහෙද මොනවද කරන්නේ සහ සිටිය යුත්තේ කොතැනද කළ යුත්තේ කුමක්ද මේ මාත්‍රිකාවලට එළියක් ආලෝකයක් වැටෙන විදිහේ සාකච්ඡාවකට දහම් සංවාදයක් කියන්නේ ධර්ම සාකච්ඡාවක් කියන්නේ ඒ බඳු දෙයකට. ඒ මායිම ඇතුළේ ඉඳගෙන අපි සාකච්ඡාව පටන් ගනිමු අහන්න ප්‍රායෝගික ගැටලු තියෙනවා නම් අහන්න ඒ වගේම කියන්න සහ බෙදා ගන්න අත්දැකීම් තිබෙනවා නම් අවබෝධයන් තිබෙනවා නම් ඒ අත්දැකීම් සහ අවබෝධයන් අපි කල්යාණ මිත්‍රයන් විදියට කරුණාවෙන් බෙදා ගනිමු නෙමෙයි. ඉතින් බුදුදහම එතනින් නවතින්නේ නැහැ කියන එක. එතනින් නවතින්න බුදුදහමක් ඕනෙත් නැහැ. ඒක කවදත් තිබුණු දෙයක්. මනසේ අපි කියනවනේ හිත දුවනවා කලබලයි කියලා ඒ හිතේ මේ අපි හදාගත්ත දෙයක්. දුවන හිත කියන්නේ අපේම නිෂ්පාදනයක්. මගේ හිත දුවනවා නම් ඒකට වග කියන්න ඕනේ මම වෙන කවුරුවත් නෙවෙයි. මගේ හිත චංචල නම් ඒ චංචල බව කියන්නේ මගේ නිර්මාණයක්. මම නිෂ්පාදනය කරපු දෙයක්. ඉතින් එතකොට මේ මේ මම චංචල බව නිෂ්පාදනය නොකළ හිටියොත් හිත නිශ්චල වෙනවා. ඒ නිශ්චලත්වයේ හිතේ ගතිය. ඒක ඒක කවදත් තිබුණු දෙයක්. ඒක මිනිස්සු දැනගෙන හිටියා. මේ ඒ නිසා මේ චංචල වෙන ලෝකයෙන් අයින් වෙලා චංචල වෙන පරිසරයෙන් ඉවත් වෙලා චංචල වෙන කාර්යයන්ගෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා නිශ්චලත්වයක් එක්ක එකතු වුණා. ඒ ඇයිට තමයි යෝගීන් සාන්තුවරයන් මුනිවරයන් කියන්නේ. ඉතින් ඒක හිතේ ස්වභාවයක්. ඒ ගැඹුර නිශ්චලත්වය හිතේ ස්වභාවයක් ප්‍රමෝදය ප්‍රමෝදය ඒ ඔක්කොම හිතේ ස්වභාවයක්. ඉතින් ධහම කියන්නේ එහෙම ඒ නිශ්චලත්වයටපත් උනත් ආයේ කැළඹෙන්න පුළුවන් කියලා. නොකැළඹෙන ස්වභාවයකටපත් වෙලා නැහැ. කැළඹෙන්න පුළුවන්. ආයේ කැළඹීම් හදාගන්න පුළුවන් මිනිස්සයා. මිනිස්සෙක් විදියට හරි වෙන කෙනෙක් විදියට හරි ආයෙත් කැළඹීම් හදාගන්න පුළුවන්. ඒ නිසා මේ නොකැළඹෙන ස්වභාවයටපත් වෙන්න. ඒක වෙන්නේ අවබෝධයෙන්. දැන් උතෙක් අවබෝධයක් ලොකු අවශ්‍ය නැහැ. අවබෝධ කර වැටීමෙන් යන්න ඕනේ ගමනක් තමයි. නමුත් ඉන් එහා ටික තියෙන අවබෝධයත් එක්ක. ඒකට තමයි විපස්සනා කියන්නේ. දැන් එතෙන්ට එනකල් විපස්සනා නෙමෙයි. ඇත්තටම විපස්සනා නෙමෙයි. විපස්සනාව සැබවින්ම පටන් ගන්නින් එහාට. දැන් ඔය ඇතුළෙත් පුංචි විපස්සනාවක් කෙරෙනවා. නමුත් විපස්සනාව සුද්ධ වූ විපස්සනාවක් 100% විපස්සනාවක් වෙන්නේ ඉන් පස්සේ. එහෙම කරන්නේ ඒක සරලව කිව්වොත් අපිට තියෙන්නේ කාරණා දෙකක් පිළිබඳ විමසිලිමත් වෙන්න. ඒ කාරණා දෙක මොකද්ද? එකක් තමයි අපේ අත්දැකීමේ ස්වභාවය මොකද්ද කියන්නේ. කුමක් හෝ අත්දකිනවා නම් අපි තුමු සැහැල්ලුවක් අත්දකිනවා. එහෙම නැත්නම් සැනසෙල්ලක් නැතිනම් සතුටක් ඒ පැත්තෙන් මේ පැත්තෙන් අපි හිතමු ඔළුවට බර ගතියක් පීඩනයක් පසුතැවිල්ලක් ශෝකයක් බියක් නුරුස්නා බවක් කුමක් වුණත් සාමාන්‍ය හිත ඒවා විඳ විඳ ඉන්න එක තමයි කරන්නේ ඊළඟට තමන් කැමති දේ එක්ක පුළුවන් තරම් ඉන්න බලනවා අකමැති දේෙන් ඈත් වෙන්න බලනවා ඒ වෙනුවට මෙතනදී ඒ යෝගියා ඒ ඔය අභ්‍යන්තර සංචාරකයා කරන්නේ ඒ අත්දැකීමේ ස්වභාවය මොකද්ද කියලා බලන්න. මේකේ හැටි කොහොමද? තරහේ හැටි කොහොමද? තරහ කියන එක ඇඟෙන් කොහොමද දැනෙන්නේ? හිතෙන් කොහොමද දැනෙන්නේ බලනවා. වෙන දැනෙන්න ක්‍රම දෙකක් නැහැනේ. ඕනෑම අත්දැකීමක් අපිට දැනෙන්නේ ශරීරය හරහා හා මනස හරහා. ඉතින් මෙතනදී බලනවා කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? සතුට කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? බිය කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? සහැල්ලුව කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? හුස්මට මොකද වෙන්නේ? ඊළඟට මනස මොනවද සැහැල්ලු වුණාම මානසික ස්වභාවය කොහොමද බලනවා. ඒ ඕනෑම අත්දැකීමක් ඒ අපි අත්දකින විදිහට දිගටම තියෙන්නේ නැති බව පේන්න පටන් ගන්නවා. ඕනෑම අත්දැකීමක්. හොඳ හෝ නරක ලස්සන හෝ අවලස්සන සුබ හෝ අසුබ මිහිර හෝ අමිහිර අත්දකින ආකාරයටම දිගටම තියෙන්නේ. මේ බලන් ඉන්නකොට පේන දෙයක්. ඉතින් මේ විදිහට ඒ ඔය එක්කාරින විදිහට අත්දැකීම් වල ස්වභාවය බලන්න. අවබෝධය අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඉතින් ඒ අත්දැකීමත් එක්කම නිශ්චල වෙවි ඉන්න පුළුවන්. තව තව තව තව නිශ්චල වෙවි. ඒ සීමාවක් නෑ නිශ්චල වෙවි, නිශ්චල වෙවි, නිශ්චල වෙවි. මේ මනසක් තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමටම නිශ්චල වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට කිසියම් නිශ්චලත්වයක් ඇතිවම නිශ්චලත්වයේ ඇති කොහොමද කියලා බලන්න. බැලුවොත් තමයි පේන්නේ. බැලුවේ නැත්තම් පේන්නේ. මේ ඇත්ත කියන එක මේ සාපේක්ෂ දෙයක්. බලන කෙනාට සාපේක්ෂයි. නිකන් ඇත්ත ඔහේ ඇවිල්ලා එහෙ වදින්නේ අපි බැලුවොත් පේනවා. ඕනෑම දෙයක් එහෙමනේ. නොබැලුවොත් පේන්නේ සියල්ල කොහොමද පේන්නේ? මොනම කෙනෙකුටවත් සියල්ල පේන්නේ බලන දේ විතරයි පේන්නේ. බලන දේත් පේන්නේ කාරණා දෙකයි. එක්කෝ ඒ බලන දේ තියනවද නැද්ද? අපි කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම එක්කෝ එයා ඉන්නව පේනව නැත්තම් නැහැ කියලා පේනවා. කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවොත් ඔන්න ඉන්න ගාන පේනවා. පිරිමි කී දෙනෙක්ද කාන්තාව කී දෙනෙක්ද කියලා බැලුවොත් ඒක පේනවා. ඒ බලන දේ විතරයි අපිට පේන්නේ. ද රෝගවලට කරන පරීක්ෂණවලදී රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, තයි වගේ පරීක්ෂණ තියෙනවානේ ඒවදී. ඒ පරීක්ෂණය කරන දේ විතරයි අපිට අහුවෙන්නේ. ඒක තියෙනවද නැද්ද? සියලුම ලෙඩ අහුවෙන්නේ නැහැ. එහෙම සියලුම ලෙඩ අහුවෙන පරීක්ෂණයක් නැහැ. එනිසා අපි සමාජයට කියනවා මේ මොකක් හරි වෛද්‍ය පරීක්ෂණයක් කළා ඒකට මගේ ලෙඩේ අහුවෙන්නේ නැහැ බලන්න. එහෙම අහුවෙන්නේ නැහැ. අපි හොයන දේ විතරයි අහුවෙන්නේ. තියෙනවා නම් තියෙනවා නැත්නම් නැහැ. ඉතින් මේ පේන දේ සාපේක්ෂයි බැලීමට. බැලුවොත් තමයි පේන්නේ. ස්වභාවය බැලුවොත් ස්වභාවය පේනවා. නොබල හිටියොත් පේන්නේ නැහැ. බැලුවත් නොබැලුවත් ස්වභාවය ස්වභාවය තමයි. හැබැයි අපිට තේරෙන්නේ තේරෙන්න නම් හොයලා බලන්න ඕන. භාවනායේදී ඔය අත්දැකීම් අත්දැකීම් අත්දැකීම් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳයි අත්දැකීම වල ස්වභාවය බලන්න පටන් ගන්න එක. ඕනෑම අත්දැකීමක කායික වේවා මානසික වේවා. දෙවෙනි කාරණේ තමයි විපස්සනා විදි මේ ඇයි මෙහෙම අත්දැකීමක් ලැබෙන්නේ කියලා හොයා බැලීම. ස්වභාවය බැලීම එකක්, සොයා බැලීම තව දෙයක්. ඇයි මෙහෙම දුකක් දැනෙන්නේ? ඇයි? දුක නම් දුක. එහෙම නැත්නම් සතුට නම් සතුට. ඇයි කියන ප්‍රශ්නේ. හේතු මොනවද? හේතු හොයාගන්න ඕන එක. හේතු බැලුවට පේන්නේ නැහැ. බැලුවාම පේන්නේ ස්වභාවය. සොයා බැලුවොත් තමයි හේතු පේන්නේ. සොයා බැලීම කියන එක බැලීමට වැඩිය ගැඹුරු දෙයක්. හේතු උඩ තියෙන්නේ හේතු තියෙන්නේ යට මුල් තියෙන්නේ යට ඒ උඩින් බැලුවට මුල් පේන්නේ එතකොට ස්වභාවය බැලීමෙන් ස්වභාවය පිළිබඳ අවබෝධයක් එනවා අවබෝධය නිසා ඒ ස්වභාවයට ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැලෙන්නේ නැතුවත් ඉන්න පුළුවන් හැබැයි එහෙම දෙයක් වෙන එක නවතින්නේ නැහැ තරහ එන එක නවතින්නේ නැහැ තරහයි ස්වභාවයේ අඳුනගත්තාම තරහ එක තරහ එක ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කෙනෙකුට. තරහව කියලා ඒක Tamanට ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව ඒ තරහ නිසා අනිත්‍යයට ප්‍රශ්න හදන්නෙත් නැතුව ඉන්න පුළුවන්. තරහේ ස්වභාවය දැක්කොත්. හැබැයි තරහ එන එක නවතින්නේ ඒ සඳහා අන්න තරහ එන්නේ ඇයි කියලා බලන්න. එහෙම නැත්නම් නිශ්චල වෙලා තියෙන්නේ නිශ්චලත්වයට හේතු මොනවද? මේ නිශ්චලත්වයට අපි කැමති නම් ඒ කැමැත්ත එන්නේ කොහෙන්ද? ඇයි ඒ කැමැත්ත එන්නේ? එතන තියෙනවා විමසීමක්. විමසීම. ඒක තමයි ඉතින් ඔය සතර ඉර්ධිපාදවල විමර්ශා ඉර්ධිපාදය එහෙම නැත්නම් බොජ්ජංගවල ධම්ම විචේ සම්බොජ්ජංග කියලා ඒ ඒ වචන වලින් කියන්නේ ওই කාරණේ. විමසා බලන්න, සොයා බලන්න. හාරහාර බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. අහන්න එපා කාගෙන්වත්. පොතක හොයන්නත් එපා. ඒ වගේ නෑ. ඒ වගේ තියෙන කරුණු, තොරතුරු, දත්ත. අපිට දත්ත වලින් වැඩක් නෑ. කරුණු වලින් වැඩකුත් නෑ, තොරතුරු වලින් වැඩකුත් නෑ. අපිට ඕනේ අවබෝධය. අවබෝධයෙන් ඇතුලේ සොයා බැලීම කරන්නේ නැත්නම් අපි මේ ඔය චංචල භවයේ නිශ්චල භවයේ කැරකි කැරකි ඉන්නවා. වෙලාවකට චංචලයි වෙලාවකට නිශ්චලයි එච්චරයි. ඒ ওই දෙක අතර ඔහි භ්‍රමණය වෙවි පරිභ්‍රමණය වෙවි ওই දෙක වටේ ඉන්නවා. ඒ ඒ කැරකවීමෙන් පිටට එන්න විදිහක් නැහැ. ඇතුළෙමයි ඉන්නේ. තමන්ව ප්‍රශ්න කරන කෙනෙකු බවට පත් වෙන්න. තමන්ව. උත්තර දෙන කෙනෙකු නොවේ, විමසන කෙනෙකු බවට. හොයන කෙනෙකු බවට, ගවේෂකයෙකු බවට. චින්තකයෙක් නෙවෙයි, හිත හිත කල්පනා කර කර අදහස් මවා ගන්න කෙනෙකු නොවේ. විචාරශීලී කෙනෙකු බවට කිසිම කෙනෙක්ව කාටවත් රවට්ටන්න බෑ. කිසිම දෙයකටවත් එහෙම කෙනෙක්ව රවට්ටන්න බෑ. ඇත්තටම කවුරුවත් අපිව රවට්ටනව නෙමෙයි අපි රැවටෙනවා. අපි ඇඳ ගන්නවා, අපි මුලා වෙනවා. ඒ තමයි ඇත්ත. කවුරුවත් මුලා කරනව, කවුරුවත් රවට්ටනවා. කවුරුවත් අන්දනව නෙවෙයි. අපි අපි රැවටෙනවා, මුලා වෙනවා. අතරමං වෙනවා. ඒකට වෙන කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. වෙන කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ. ලක්ෂණය පේනවා. බැලුවොත් පේනවා. ද වෙනස් වීම බැලුවොත් පේනවා. ඒ ඔව් ඔව් ඔය පේන ටිකන්නේ බැලුවහම පේනවා ඇති වෙනව නැති වෙනව කියලා පේනවා හැබැයි බැලුවේ නැත්නම් ඒක පේන්නේ නැහැ යමක් හටගන්න මෙච්චරලා හිතේ නොතිබුණු සතුටක් ඔන්න දැන් ඇති වෙනවා. ඒක කලින් තිබුණ නෑ. ඒක බලන් හිටියොත් තමයි පේන්නේ. ඊළඟට ඒක දැන් නෑ නැති වුණා. ඒ ඒත් බලන් හිටියොත් පේනවා. ඒතර මේ බලාගෙන හිටියාම පේන කාරණා ටිකක් තියෙනවා. බලාගෙන ඉන්නකොට තේරෙනවා මේවා මට මේ කෙලින්ම හසුරවන්න බෑ. මට ඕන එක ඕනේ වෙලාවක ගන්න බෑ ඕන තරම් කාලයක් තියාගන්න බෑ මට ඕන වෙලාවට නැති කරන්නත් බෑ මොකද මේවා එක මේවා මගේ නෙමෙයි ඒකත් පේනවා බලන් හිටියාම පේනවා ඔව් බලන් හිටියාම පේනවා පේනක අපි තේරුම් ගන්නවා හැබැයි ඊට එහා දෙයක් තියෙනවා ඒකයි මේ කියන්නේ ඒ ටික මදි මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයාගන්න ඕන ඒක බලන් හිටියට පේන්නේ නැහැ ඉවෙන්නේ කියලා. ඒක අපි හාර හාර හාර හාර තමන්ගෙන්ම ප්‍රශ්න කර කර කර කර යන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්. ඔව්. ඒක මොකද්ද? ඔව්. ඇයි තරහ ආවේ? මොන හේතු නිසාද? මොන හේතු නිසා තරහ තියෙන්නේ? මොන හේතු නිසාද තරහ නැති වෙන්නේ? නැති වෙච්ච තරහ ආයෙ එන්නේ මොන හේතු නිසාද? ඒක තමයි වැදගත්ම දේ. ආපහු එන්නේ මොන හේතු නිසාද? දැන් නැති වෙලා නැති වෙලාම යන්නේ නැතුව නැවත ඇති වෙන්නේ ඇයි? ඔව්. ඔව්. ඇයි තියාගෙන ඉන්නේ? ඒකයි. ඒක එකපාරකින් විසඳන විපස්සනාවක් නෙමෙයි. අපි ඔක ඔය විදිහට යනවා. ඇයි කියන එක. මෙතන මේ ඕනෑම ඕනෑම අත්දැකීමක් කියන්නේ මේ කාරණා රහසක් එකට මුණ ගැහිීමක්. එකක් නෙමෙයි කාරණා රහසක් එකට මුණ ගැහුනහම සිදුවෙන දෙයකට තමයි අපි අත්දැකීමක් කියන්නේ. ලැජ්ජාව කියන්නේත් එහෙම දෙයක්. එතකොට ආඩම්බරය කියන්නේත් එහෙම දෙයක්. ඒක අත්දැකීමක් මිස ද්‍රව්‍යයක් හොයාගන්න බෑ මෙන්න ආඩම්බරේ මෙන්න ලැජ්ජාව මෙන්න චකිතය මෙන්න සතුට මෙන්න කරුණාව කියලා එහෙම දෙයක් නැහැ ද්‍රව්‍යයක් නැහැ සාමාන්‍යයෙන් බලන්නේ නැති අපි කෙනෙකුට හිතෙනවා මේවා දේවල් කියලා ද්‍රව්‍ය. එහෙම ඒ ද්‍රව්‍යයක් නැහැ. භෞතික ලෝකෙත් නෑ බැලුවොත් ද්‍රව්‍ය කියලා දෙයක් භෞතික ලෝක හොයාගන්නත් නෑ. ඉතින් භෞතික ලෝකෙ පැත්තකින් තිය මානසික ලෝකෙ කොහොමත් නෑ ද්‍රව්‍ය. තියෙන්නේ විවිධ ක්‍රියාකාරීත්වයන් මේ එකිනෙක පටලැවීම නිසා ඇතිවන අතුරු ඵල අතුරු ඵල තරහ කියන්නේත් ක්‍රියාවක් දුක කියන්නේත් ක්‍රියාවක්. මූලික වශයෙන්ම මූලිකම නෙමෙයි පළවෙනිම ක්‍රියාව නෙමෙයි නමුත් අපි තේරෙන මට්ටමින් කරන ක්‍රියාව තමයි මේ දුක් විඳින එක. විඳීම. ඊට කලින් කරන ක්‍රියා ටිකක් තියෙනවා ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි විඳින්නේ. හැබැයි ඒව අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ විඳීම තමයි. ඕනෑම අවස්ථාවක දුක් විඳීම. ඒ ඒක තමයි තේරෙන්නේ. ඒ ඒ දුක් විඳීම කියන ක්‍රියාවට අපි ඊළඟට එකතු කරනවා තව ක්‍රියා ටිකක්. ඒකට කැමති නෑ කියන ක්‍රියාව. දුක් විඳින්න කැමති නෑ. ඒකට දැන් මේ දෙන්න එකතු වෙනවා. දුක් විඳීම කියන ක්‍රියාවයි ඒ දුක් විඳින්න මම කැමති නෑ කියන ඒ ක්‍රියාවයි අකමැත්ත ක්‍රියාවයි දෙන්න හැප්පෙනවා. ඒ හැප්පීමේ ප්‍රතිඵලයක් විදිහට ඔන්න අමනාපේනවා. අමනාපයත් ක්‍රියාවක්. ඊළඟට අමනාපේ දැන් තුනක් එකතු වෙලා ක්‍රියා පේන විදිහට. ඊළඟ මේව ඔක්කොම එකතු වෙලා යනකොට ඊළඟට තරහ එනවා. ඊළඟට හිංසාව වෙනවා. දැන් ওই විදිහට කෙලවරක් නැහැ. ඔහොම යන්න ගියොත් එකතු වෙලා එකතු වෙලා එන්න එන්න එන්න තව තව එකතු කර කර එකතු කර යනවා. ඉතින් ඒ නිසා තමයි මේ හැම දෙයකටම සංකාර කියලා කියන්නේ. සංකාර කියන්නේ මේ ක්‍රියා රාශියක මිශ්‍රණයක් කියන ප්‍රත්‍යක්ෂ බල කියනකොට ශ්‍රද්ධා වීර්ය සති සමාධිය දෙකත් එක ප්‍රඥාවට යන්නේ. ඒ කියන්නේ සමාධි කියන අර විග්‍රහයෙන් ධ්‍යාන කියන භාවය. ඒ ධ්‍යාන නැත්තම් වෙනස් ඒ ඒ නිශ්චලත්වේ සමාධි කියන්නේ නිශ්චලත්වේ කියන්නේ. සමාධිය කියන එකේ වචනේ තේරුමත් ඒ සංසිඳීම. ඒතරේ සංසිඳීමේ ඔය යන්න පුළුවන් සංසිඳමින් සංසිඳමින් සංසිඳමින් පුහුණු වෙන්න පුහුණු වෙන්න යන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති ඔය ධ්‍යාන මට්ටම් ගැන කියන්නේ 1 2 3 4 5 රූප අරූප ඊළඟට සමාපatti කීක එක එක ඒවා කියනවනේ. ඒ කියනවා ඇත්තේ ඒ නිශ්චලත්වයේ අපි යන ගැඹුර යනවා මට්ටම. යන්න. යන්න. එහෙම නැත්නම් මේක යටතම ගියොත් එන්න අමාරු වෙනවා. හ්ම්? රාමෝක හිර වෙනවා වගේ. ඔව්. ඒ කියන්නේ රාමෝක හිර වෙනවට වැඩිය දැන් මෙහෙම ඔව්. ඔව්. ඔව්. මේ මේක ඇතුළට ගියොත් එන්න අමාරු වෙනවා ඒකයි. පතුලේ ඔහේ පතුලක් නැහැ නේ ඒ නිසා ඔහේ යනවා යනවා යනවා යනවනේ ගැඹුරට. ඊට පස්සේ එන්න අමාරු වෙනවා. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මේක හුඟක් අය කැමති නෑ මම කියනවට මේ වැඩි වෙලා වාඩි වෙලා ඉන්න එපා කියලා. ඔය විනාඩි 30ක් 45ක් විතර හිටියාම හොඳටම ඇති වාඩි වෙලා කරන භාවනාව වෙලාව තියෙනවා නම් සක්මන් භාවනාව වැඩි කර කරන්න. මේක ඕනි තරම් වෙලාවක් කරාට කමන්නේ ඒ සක්මන් භාවනාව ක්‍රමානුකූලව කරනවා කියන්නෙම ඔය විශේෂයෙන් ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔය පහම දිනු වෙනවා. අර වාඩි වෙලා ඉන්න භාවනාවේදී ඒක අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. නමුත් සීමාවක් ඇතුලේ කරන්න. එහෙම එතනින් එහාට ගිය ගමන් වෙන්නේ අපි කාන්දමකට ඇදිලා යනවා වගේ මේ ලස්සන දෙයකට යනවා. ඒක නැවත නැවත යනවා. එක වතාවක් දැන් ඒක ඇබ්බැහි වීමක් වෙනවා. ඒක ඕනෑම දෙයක. නැවත නැවත නැවත නැවත කරනකොට ඒ රසයක් තියෙනවා නම් ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වීම මානසික ස්වභාවයක්. ඒ මොනවට හරි මේ චිත්‍රපටි බලන්න හරි ෆෝන් එකට හරි දුම් දීමට හරි යාළුවන් ආශ්‍රය කිරීමට හරි ඕනම දෙයකට ඒකනේ ඒක රසයක් තියෙන දෙයක් නැවත නැවත අසිහියෙන් කළොත් ඇබ්බැහි වෙනවා. කිසියම් ප්‍රමාණයකට කළාට කමක් නැහැ. ප්‍රමාණයකට අවශ්‍යයි. එහාට ගියොත් ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ නැතුව බැරි වෙනවා. අපි හිතන එක හොඳ දෙයක් නැතුව බැරි එක කියලා. වා භාවනා කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් එදාට හරි නැහැ. අන්න ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නොකළොත් එදාට හරි නැහැ කියලා හිතනවනම් වරදක් තියෙනවා. අදට අපි ඉන්නේ අර නිශ්චලත්වයේ තමයි. ඒකට ඇලිලා, ගැලිලා, ඒකේ කොටසක් බවට පත් වෙලා ඒක ආත්මය කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි සමහර භාවනා සම්ප්‍රදායන් වල මේ ඒ සමාධිය ලොකුවට ගන්න දෙන්නේ නැත්තේ. මොකද සමාධියට අහු වුණාම යන්න බැරි වෙනවා. ඒකට වැටුනහම ඔහේ ඉන්නවා. දැන් මුලින් කියපු කාරණා ටික අර භක්තියෙන් ශ්‍රද්ධාවෙන් පටන්ගෙන විශ්වාසයෙන් ගමනක් යනවා. දැන් මෙහෙම කන්දක් නැගගෙන එනවා. මේක කන්දක් නැග්මක් තියෙන්නේ. ඒකයි අමාරු. මේ පැත්තටම තමයි වැටෙන්නේ. කම්මැලි ගමත් එක්ක පල්ලහැට වැටෙනවා. කම්මැලිකම් පවු කරන් ගියාම නීරස බවත් එක්ක පල්ලහැට වැටෙනවා ඒකාකාරීකම. ඒකත් පවු කරන් ගියාම නිදිමත. දැන් මේ හැරිට එනවා නිදිමත කියන්නේ. ඒ නිදිමතට අහු වුණාම ඒත් වැටෙනවා ආපහු මුලට එපා වෙනවා නවතිනවා භාවනා නොකරන කෙනෙකුට ඉතින් මේ වේග තුනක් තමයි සද්ධා විරිය සති කියන්නේ වේග තුනක් ලොකු වේගයක් ඕනේ මේ නැක්ම ගන්න තනි වාහනයකට බෑ ඒකේ යන්න පුළුවන් දුරක් තියෙන ඊට පස්සේ ලිස්සනවා එතනින් ඔහේ වැටෙනවා ඉතින් අපි ඉස්සල්ලාම විශ්වාසය කියන වාහනේ යනවා මට පුළුවන් මේක මම විතරක් නෙමෙයි තව අය කරලා තියෙනවා ප්‍රතිඵල අරන් තියෙනවා ගුරුවරු අපිට කියන අත්දැකීමෙන්. දැන් මේ විදිහට ඔන්න අපි මටත් පුළුවන්. ඒ විදිහට විශ්වාසය ගොඩනගාගෙන යන්න ඕනේ. විශ්වාසයෙන්ම තමයි පටන් ගන්න. වෙන ඕළුවෙන් පටන් ගන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. තර්කයෙන්, විද්‍යාවෙන් එහෙම පටන් ගන්න බෑ. හදවතින්ම යන්න ඕනේ ගමනක්. පටන් ගන්නෙම හදවතින්. හදවතින් නැත ඔළුවෙන් පටන් ගත්තොත් පොඩි දුරක් යනවා. පුංචි දැනක ඉන්නවා කියන්නේ. ඒතර මේ ශ්‍රද්ධාවෙන් අපි යනවා ටිකක්. ඒ ගිහිල්ලා ඒක ඔන්න නවතින හරියක් එනවා. ශ්‍රද්ධාව උදව් වෙනවා කම්මැලිකම හරහා යන්න. හැබැයි ඊට පස්සේ එයාට බෑ මේ අර එකාකාරීකම හරහා යන්න බෑ ශ්‍රද්ධාවට. ඒ හරියෙන් නවත්තනවා යා. ඒ නවතිනකොටම අපි ඊළඟ පින්ම ගන්න ඕනේ. වීරියෙන්. වීරියෙන් ගත්තේ නැතුව අර භක්තිය ඇතුළෙම හිටියොත් මොකද එයා දැන් භක්තිය කියන්නේ මට පුළුවන් මේක කම්මැලිකම් පව් කරාට පස්සේ හොඳයි. දැන් හොඳ නැහැනේ කම්මැලිකම් පව් කරාට පස්සේ තියෙන ඒකාකාරී භවනේ නීරස භවනේ. ඉතින් එතකොට අන්න භක්තිය නවතිනවා එතන. එතන වීරිය ඕනෑන්නේ එතනට නෑ. තව වීරිය කරන්න ඕනේ. ඒත් වීරියෙන් වීරිය කියන වාහනෙන් එක් යනවා අපි තව ටිකක් දුර ගියාම ඒකත් අර නීරස භවෙන් එහාට යනවා. ඒක හරහා ගිහින් එහාට. එහාම නිදිමත් වෙනවා. දැන් එකම දේනේ නැවත කරන්නේ නිදිමත වෙනවා. දැන් නිදිමත ආවහම භක්තිය වැඩකුත් නැහැ, වීර්යය වැඩකුත් නැහැ. මේවා ඔක්කොම නැති වෙලා ගියාම තමයි නිදිමත එන්නේ. එතෙන්දි තමයි අවදිමත් මනස වැඩගත් වෙන්නේ. ඔන්න මනස අවදිමත් කරගන්න ඕනේ. සතිමත් බව. සතිමත් බවෙන් අහම මෙතෙන්ට එනවා. දැන් මේ පැත්තේ යුරට එනවා. මෙතෙන්ටම ඇවිල්ලා තියෙන්නේ. සතිමත් බවයි, අවදිමත් බවයි. ඒකේ නැවතේ පුහුණුවේ යෙදුනොත් ඒ තමන් කරපු භාවනා අරමුණේ නැවත යෙදුනොත් ඔන්න නිශ්චලත්වයට එකතු වෙනවා මෙතන. නිශ්චලත්වයට වැටෙනවා. වැටුනහම ඉතින් නිශ්චලත්වයත් එක්ක ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්න ඕනේ තරම් ඉන්න පුළුවන්. ඒ අවසානයක් පේන්නේ නැහැ. ඕනේ තරම් ආත්ම ගානක්, ජීවිත කාල ගානක් ඉන්න පුළුවන්. කල්ප ගානක්. ඉතින් ඒ නිසා මේ සමහර භාවනා සම්ප්‍රදායන් වල ඔය සමාධිය වැටෙන්න එපා කියනවා. දැන් මෙහෙම යනවනේ ගිහිල්ලා පුළුවන් තරම් වේගවත් කරන්න. ආපහු මේ හරිය වේගෙමදි නම් ආපහු වෙන්න. ආපහු පටන්ගෙන ගිහිල්ලා ගිහිල්ලා උපරිම වේගයෙන් මෙතන පිම්මක් ගන්න කියනවා. මේ සමාධිය පහු කළා මේ පැත්තට පිම්මක් ගන්න. විපස්සනාවට. අවබෝධයට ප්‍රඥාට. ඒතර මේ සමාධිය අත්දැකීම් ලැබෙන්නේ නැහැ ඔය කියන සමාධිය අත්දැකීම්. අපි සාමාන්‍යයෙන් කියන සමාධිය අත්දැකීම් තියෙන්නේ මේ ලොකු සතුටක්, ලොකු ප්‍රමෝදයක්, පාවෙන ගතියක්, සැහැල්ලුවක්, ඇඟ තියෙනවද නැද්ද දන්නේ නැහැ හිත තියෙනවද දන්නේ නැහැ කියන ඒ අත්දැකීම එකකටවත් අය අත්දැකීම එකක්වත් ලබන්නෙත් නැහැ ඒවාට ආසා කරන්නෙත් නැහැ ඒවා හොයන්නෙත් නැහැ දුවන් දුවන් දුවන් දුවන් ගින අයියෙන් පයින්නවා මෙතනින් පන්නහම මේ පින්ම ශක්තිමත් නම් මේකට වැටෙනවා එතරම් ප්‍රඥා යුරට තමයි වැටෙන්නේ කියන්නේ ඒක තමයි සාමාන්‍ය විපස්සනාවෙන් කරන්න කරන්න කියලා කියන්නේ තියෙන්නේ ඒ කොහොම වුණත් අපි හුඟ දෙනෙක් කැමති අත්දැකීම් ලබන්න. ඔය සමාධි කියන එක තමයි භාවනාවේ තියෙන මේ සුපිරිම දේ කියලා තමයි අපිට හිතෙන්නේ වැඩිපුරම. මේ ධර්ම මාර්ගයේ තියෙන සුපිරිම දේ තමයි සමාධිය කියලා. ඒ අත්දැකීම් නිසා ඔය ලැබෙන නැවුම් භාවය, නිවුණු ගතිය, සැහැල්ලුව සිසිලස විවේකය ඔය ඔක්කොම හින්දා. ඉතින් ඒ අත්දැකීම නැත්නම් අපි කියනවා භාවනාව හරි නැහැ. කොච්චර භාවනා කරත් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් නැහැ. අද භාවනාව හරි ගියේ නැහැ. ඒ හරි ඔක්කොම කියන්නේ ওই කාරණේට. ඒකට වැඩි වටිනාකමක් දෙන්න එපා. ඒක ලැබුණොත් ලැබුණා වේ. හිත එකඟුණොත් එකඟුණාවි. ධානයක් ලැබුණොත් ලැබුණාවි. සමාධියක් වුණොත් වුණාවි. නැත්තම් ඒත් කමක් නැහැ. ඒක නෙමෙයි. මොකද ඒක නෙමෙයි අවසාන ඉලක්කය. අවසාන ඉලක්කේ සමාධිය නම් ඔන්න ඒකත් එක්ක ඒ වෙනුවෙන්ම වෙහසුණාට ඒ වෙනුවෙන්ම හැපුණට වැටුණට කමක් නැහැ. හැබැයි අවසාන ඉලක්කේ සමාධිය නොවන නිසා සායින් එහා ගමනක් තියෙන නිසා සමාධියේ පතුලට ගැඹුරට නොවැටි ගමන ඉවර කරන්න පුළුවන් නිසා සමාධියක් තිබ්බද නැද්ද කියන එක ලොකු ගැටලුවක් කරගන්න එපා. පුහුණු වෙන්න ජීවිතය ඇතුලේ මෙනෙහි කරන්න. ජීවිතය ඇතුලේ මෙනෙහි කරන්න පුහුණු වෙන්න. ජීවිත අත්දැකීම් මෙනෙහි කරන්න පුහුණු වෙන්න. මම භාවනා කරන වෙලාව මෙන්න භාවනා කරන තැන මෙන්න භාවනා කරන ඉරියව්ව කියලා එහෙම නෙමෙයි ඒක ඔහි තිබුණාවේ ඒක කරන්න හැබැයි භාවනා කරන කෙනෙකු බවට පත් වෙන්න ජීවිතය මෙනෙහි කිරීමෙන් තමන්ගේ ජීවිතය මෙනෙහි කරන ජීවිතය කොහෙද තියෙන්නේ ජීවත් වෙන හැම වෙලාවෙම ජීවිතය කියන එක තියෙන්නේ මේ මේ ශාලාව ඇතුලේ පරියන්කයක කොට්ටයක් උඩ වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ඇස්වාගෙන වම් අත උඩ දස් අත තියාගත්තාම නෙමෙයි. ජීවිතය කොහොමද තියෙනවා. ඉතින් ඒ ජීවිතය Tamanට දැනෙනවා නම් කොයි මොහොතක හරි කොතනකදී හරි මොන ඉරියව්වකද හරි ඒ මෙනෙහි කරන්න. මොකද්ද මට දැනෙන්නේ? මේ මොන වගේ ජීවිතයක්ද දැනෙන්නේ? ඇයි එහෙම එකක් දැනෙන්නේ? ඇයි දැනෙන්නේ? එහෙම මෙනෙහි කරනකොට ඒ එතන එතන ඇතිවන නිශ්චලත්වයන් තියෙනවා. ඒව අච්චර දිග නෑ. දැන් වාඩිලා භාවනා කරනකොට ලැබෙන දීර්ඝ වූ සැහැල්ලු අත්දැකීම් තියෙනවනේ විනාඩි 10ක් 15ක් පැයක් එකමාරක් කරී ඊට වැඩි හරි එහෙම නෑ. ඉතින් එහෙම ඕනේ නෑ. මේකේ තියෙන්නේ ප්‍රමාණාත්මක වටිනාකම නෙමෙයි ගුණාත්මක බවයි. ඔය වටින්නේ. ඒක තප්පරයකට හරි ඒ අත්දැකීම වටිනවා. ඒක පැයක් අත්දැක්කද, පැය දෙකක්ද ඒකේ වටිනාකමක් නැහැ. ඒක වටිනාකම තියෙන්නේ සමාධිය තමයි අවසාන ඉලක්කය කියලා හිතුවොත්. එහෙම හිතන අය තමයි සදාකාලික සමාධියක් හොයාගෙන යන්නේ. සදාකාලික සමාධියක්. සදාකාලික නිශ්චලත්වයක්. ඉතින් එහෙම නෙමෙයි මෙතන යන්නේ එහෙම කන්නේ. එතකොට අපි කොයි තැනක හරි මහපාරේ මැද හරි කොහෙදි හරි මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ වෙලාවේ ලබන අත්දැකීම එතන ඇති වෙනව නිශ්චලත්වයක්. ඒ මොහොතක ඇති වෙනව නිශ්චලත්වය. ඒකට කියනවා ශනික සමාධිය. ශනික සමාධිය. ඒ මොහොතට එක මොහොතකට සියල්ල නවතිනවා. හැම එකක්ම හුස්මත් නවතින එක තප්පරයකට එක මොහොතකට එක ක්ෂණයකට. සිතවිලිත් නවතිනවා ඒ මෙනෙහි කරන්න පටන් ගත්තාම එක මොහොතකට මුළු විශ්වයම නිශ්චල වුණා වගේ දැනෙනවා. ඒ කියන්නේ පෘථිවිය තව තමන් වටේ කැරකෙනවා ඇති, ඊර වටෙත් කැරකෙනවා ඇති, හඳ අපි වටෙත් කැරකෙනවා ඇති. බලාකුළු පාවෙනවා ඇති. ඒ මොනවා වුණත් ඒ මොහොතට දැනෙනවා සියල්ල නිශ්චල වුණු බව. ඒකට කියනවා ශනික සමාධිය. ඒ එන්නේ අර මෙනෙහි කිරීම තුලින්. ඕනෙම කලබල අවස්ථාවක කලබලයේ දිහා බලලා කලබලයේ ස්වභාවය තේරුම් අරගෙන ඇයි මෙහෙම කලබලයක් ඇති වුනේ කියලා බලන්න ඒ බැලීම තුළින් ඔය ඒ මොහොතේ ඉන්න තැන Tamante නිශ්චල වෙන්න පුළුවන් ඒක වටිනවා ඒ මොනවත් කලබල නැති ප්‍රශ්න නැති උද්වේගයක් නැති පාළු තැනක තනියම වාඩි වෙලා පැය ගාණක් ලබන නිශ්චලත්වයට වැඩි. ඔව්. ඒ විදිහට ඒ මොහොතටම කියන දීලා ආ අර ඇක්සස් කියන ඇක්සස් කියන තැන ඉඳගෙන දේවල් හරියට ගන්න එක තමයි වටින්නේ. ඒ හැම මොහොතේම එම බෑනේ. ආ නමුත් හිත විසිරීලා ගිය මොහොතක අර විදිහට පරයන්කේ ඉඳලා නිශ්චල වෙන මොහොතේ විශ්ලේෂී බවක් නැතිවෙන්නේ. ඔව්. ක්ලේශයන්ගෙන් පිටව ගැනීමක් නැහැ. එතකොට ඒ මොහොත හරි වටිනවනේ කියලා හිතෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි රහත් වෙලා නැහැනේ අපි ඒක නිසා අපි ආවේගශීලී වෙන මොහොතක ඒක ගැන හිතන්නේ නැතුව දෙයින් වෙලා වගේ මොකද අර අන්තන් මානසිකත්වයට යන එක කුසලයක් නේද කියලා හිතලා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම කුසලයක් ඒ කලබලේ අස්සේ ඉඳගෙන තාතව කලබල වෙලා කලබලෙන් අකුසල් කරනවට වැඩිය එතනින් අයින් වෙලා පුළුවන් නම් එතනින් අයින් වෙලා තමන්ව නිශ්චල කරගන්න ඒක කුසලයක් ලොකු කුසලයක්. ඒකට වාඩි වෙන්න ඕන නම් වාඩි වෙන්න. ඇස් පහ ගන්න ඕන නම් ඇස් පහ ගන්න. කොන්ද කෙලින් තියා ගන්න ඕන නම් කොන්ද කෙලින් තියා ගන්න. වම් අත දකුණු අත තියා ගන්න ඕන නම් එහෙම තියාගන්න. ඒක ජීවයි කිසිම වරදක් නෙවෙයි. එහෙම කරගන්න. ඉතින් ඒකේ තියෙන ගැටලුව තමයි එකක් තමයි අපි කලබල වෙන හැම වෙලෙම අපිට ওই දේ කරගන්න බෑ. ඒ එහෙම තැනක නෙමෙයි අපි ඉන්නේ. එහෙම අපිට කියන්න බෑ මේ බුදුගේ ඇතුළතදී විතරක් කලබල වෙන්න කියලා. එන කලබලයක් බුදුගේ ඇතුළතදී විතරක් වෙන්න. එතකොට මට එතන වාඩි වෙන්න පුළුවන්. ඇස්වා ගන්න පුළුවන් වෙන තැනකදී නම් කවුරුවත් මට බනින්න එපා, දොස් කියන්න එපා, විවේචනය කරන්න එපා, බලාපොරොත්තු කඩ වෙන දේවල් වෙන්න එපා කියලා එහෙම අපිට ස්වභාවයට නීති දාන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඕනේ තැනක වෙන්න පුළුවන්. එතකොට පුළුවන්. කොතන හිටියත් පුළුවන්. එතකොට පරියන්කේ ඕනෙම නැහැ. ඔව් පරියන්කේ ඕනෙම නැහැ. ඔන්න අපිට හුස්මට හිත ගේන. හුස්මට හිත ගෙනවහම ඒ අප කාලයක් පුහුණු කළ පරියන්කේ තියෙනවා නම් අර ඔක්කොම දේවල් වලින් ඈත් වෙලා අපේම ලෝකෙක ඉන්න පුළුවන් හුස්මත් එක්ක. ඒක හොඳයි. ඒක බොහොම හොඳයි. එතකොට තමන්ව යථා තත්ත්වයටපත් කරගෙන ඊට පස්සේ ඒ සිද්ධියට මුහුණ දෙනවා නේ. ඔව්. ඒක බොහොම හොඳ ප්‍රඥාවන්ත ඥානාන්විත ස්ථානෝචිත නුවණින් කලන්න පුළුවන් දෙයක් කරන්න යුතු දෙයක්. මේ හැබැයි මම අර උදේ කිව්වා වගේ මේ කලබල වෙන ගතිය ඒකෙන් නැති වෙන්නේ නැහැ. එවලෙට එවලෙට අපිට ඒක මේ පිරිමහ ගන්න පුළුවන් හැබැයි ආයෙ ආයෙ වෙනවා. ඒක ඒක නවත්ත ගන්න ඕන නම් අන්න හොයලා බලන්න. ඔව්. දර්ශනය කරන්න. ඊළඟට අර ඔබතුමිය මේ ප්‍රකාශ කිව්ව එකක් තමයි අපි rahat වෙලා නැති නිසා මේ ආවේගශීලී වෙනවා කියලා නේ. මොකද කියේ? ආවේගශීලී වෙනා මොනවාත් ප්‍රචාරයක් දක්වනවනේ. වචනකින් හරි. පස්සේ දේලා ඉතන ඇයි මේ වචන පිටකේ වැරදි නේද මම කියලා මටම දොස් කියා ගන්න වෙලාවක් තියෙනවා. වෙනත් එක්පාට අර එහෙම වෙනවා පුරුද්දවත් කියන්නේ අර මන් දන්නේ ඒක ඇත්තට දුර්ලභම හ්ම් ඔව් එහෙම වෙනවා ඉතින් ඒක අපි කවුරුත් ඒ අත්දැකීම ලබනවනේ පුරුද්ද කිව්වත් කමක් නැහැ හැබැයි පුරුද්දට එහා ගිය මේ හේතු තියෙනවා ඒ හේතු එතෙන්දී ඉක්මනට එකතු වෙනවා අපිට පේන්නේ හරියට වහින හේතු ටික එකපාරට එකදලා අපි බලනවා හසේ බලාකුළුකුත් නැහැ අපි රෙදි ටිකක් එළියට දාලා ඇතුළට එනකොට වහිනවනේ. ඉතින් අපිට හිතාගන්න බෑ මොකද මේ. හැබැයි වහින්න ඕන හේතු ටික ඒ ක්ෂණයකින් හරි එකතු වෙලා නැත්තම් වහින්න බෑනේ. දැන් අපි අපි බලපු විදිහට පෙවුන්නේ නෑ අපිට. වලාකුලක් ළඟ තියනවා දැක්කෙත් නෑ, කලවර වෙලා තිබුණෙත් නෑ, අකුණු කෙට්ටිකුත් නෑ. විදුලි කෙටුවෙත් නෑ මොනවත් නෑ. හැබැයි ඒ මොනව නොවුනත් අපිට පෙවුන්නේ නැති වුණාට අපි හිතන තරම් කාලයක් ගත නොවුනට ඒ ටික වෙනවා. එකතු වුණාම එකපාරට සිද්ධ වෙනවා. එකපාරට හිතවත් කෙනෙක් නෑ ඈත් වෙලා යනවා. අහිතවත් වෙනවා. දැන් ටික ටික වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. දවසින් දවස කී කී කී කී වෙනවා නම් අපිට ලෑස්ති වෙන්න පුළුවන්. එකපාරට වෙනකොට ඔන්න අපිට ඒක බෑ ගන්නට. අපි හිතන එහෙම වෙන්න බෑ කියලා. ඒ පුළුවන් හින්දායි වුනේ. බැරි නම් වෙන්නේ නැහැ නේ පුළුවන් හින්දා තමයි වුනේ. හැබැයි අපි මේවට ඔක්කොටම කාලසටහන් හදන් ඉන්නවා. මේ Tamanටයි අනුන්ටයි ලෝකයටයි හැම දෙයකම අපි හදාගත්ත කාලසටහන තුන මේක වෙන්න ඕනේ මෙන්න මේ දවසේ අහවල් තැනේදී මේ සිද්ධිය වෙන්න ඕනේ මේ කාලෙදී. ඉතින් ඔහොම හදාගෙන තියෙනවා. අපිට අපේ දරුවන්ට අනිත් අයට හැමෝටම. එහෙම වෙනකල් හොඳයි. ඔය අපි හදපු කාලසටහනට අනුවම ලෝකේ කරගෙනකල් හොඳයි. හැබැයි වශයෙන් පිට සිදුවීමක් වුණාම අපිට අපේ කාලසටහනට පටහැනිනේ අපි බලාගෙන ඉන්න එකක් වෙනකල් ඒ දේ වෙන්නේ නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු නොවන දෙයක් වෙනවා. දැන් අපිට අදාහ ගන්න බෑ. කාලය කියන දේ හරි වෙනස් දෙයක්. හරිම වෙනස් දෙයක් කාලය කියන්නේ. අපිට තේරෙන්නේ නැහැ කාලය කියන්නේ මොකද්ද කියලා. නොතේරි තමයි අපි කාලසටහනක් හදාගන්නේ. හැම දෙයකටම කාලයක් තියෙනවා. හැබැයි ඒ කාලේ අපි දන්නේ අපි හිතන කාලයකට තමයි අපි කාලසටහන් හදන්නේ. ජීවිතේට, ලෝකයට, රස්සාවට, ශරීරයට, හිතට ඔක්කොටම. අර ස්වභාවයේ තියෙන කාලය අපිට දකින්න පුළුවන් වුණාම ඔය අනපේක්ෂිත සිදුවීම් කියන ඒවා නෑ එකක්වත්. අනපේක්ෂිත සිදුවීම් මේ බලාපොරොත්තු නොවන සිදුවීම් කියන ඒවා එන්නෙම අපි හදාගත්ත කාලසටහන ඇතුලේ අපි ඉන්න හින්දා. අපි හදාගත්ත කාලයක් එක්ක. ඒ කාලේ අපි හදාගත්ත එකක්. නමුත් අර දේවල් ඒ નિયમિત කාලෙදි වෙනවා. ඒ සිද්ධිය වෙන්න ඕනේ කාලෙදි ඒක වෙනවා. හැබැයි ඒ කාලේ අපි අඳුනගෙන හිටියේ නෑ ඒ සිද්ධිය වෙන්නේ. ඒ නිසා ඒක අඳුනගන්න බැරි වෙන්නේ අපි මවාගත්ත කාලයක් ඇතුළේ ජීවත් වෙන හින්දා. ඒ සිටිවිලි එක්ක ඉන්නකල් අපි ඉන්නේ මවාගත්ත කාලයක. ওই සිටිවිලි වලින් අයින් වුණාම මවාගත්ත කාලේ නවතිනවා. ඔර්ලෝසියකට කැරකේ නමුත් මවාගත්ත කාලේ නැවතුණාම අන්න යථාර්ථයේ කාලය අපිට අනාවරණය වෙන්න පටන් ගන්නවා. එතකොට අනපේක්ෂිත සිදුවීම් නැහැ. බලාපොරොත්තු විරහිත සිදුවීම් නැහැ. ඒවා ඔක්කොම නැති වෙලා යනවා. එතකොට තමයි ඔබතුමී කිව්වා වගේ එය ඒ විදිහට පිළිගන්න පුළුවන් වෙන්නේ. ඕනෑම සිදුවීමක් සිදුවන ආකාරයට පිළිගන්න. නෑ මෙහෙම නෙමෙයි අර එහෙමයි වෙන්න ඕනේ. මෙතන නෙමෙයි අතනයි වෙන්න තිබුණේ. අද නෙමෙයි අහවල් දවසේ වෙන්න තිබ්බේ කියලා අපි හැම විටම සිදුවීමක් සිදුවන ආකාරයෙන් පිළිගන්නේ නැතුව අපේ කාලසටහනක් අනුව සිද්ධ වෙන්න ඕනේ කියලා තර්ක කරනවා වාද කරනවා. ඉතින් අපිට අනිත්‍යයත් එක්ක තර්ක කරන්න පුළුවන්. දැන් නෙමෙයි තේ කෝණියාවල් වෙලාවට. එහෙම අපිට ගෙදර ඉන්න කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්. වාද කළා, යාව වෙනස් කළා, තේ බොන වෙලාව වෙනස් කළා, හදන වෙලාව වෙනස් කළා, වතුර උණු කරන වෙලාව වෙනස් කළා, ඔක්කොම කළා. අපිට ඕනලාට තේක බොන්න පුළුවන්. හැබැයි මේ තර්ක කරලා වාද කළා යථාර්ථය වෙනස් කරන්න බෑනේ. යථාර්ථයත් එක්ක අපිට මොකද්ද තියෙන වාදේ? මොකද්ද තියෙන තර්කය? තර්ක කරන්න කරන්න අපි යථාර්ථයෙන් ඈත් වෙන තර්කයේ වෙනුවට යථාර්ථයට අහුම්කන් දීමක් අවශ්‍යයි. අහුම්කන් දෙන්න දෙන්න පේනවා මේ හැම එකක්ම નિયમિત වෙලාවට වෙන්නේ. වෙන්න ඕනේ හොඳම වෙලාවට තමයි හැම සිදුවීමක්ම වෙන්නේ. එහෙම එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවිය යුතුයි කියලා හිතන හිත අන්න තැවෙනවා, දුක් වෙනවා, අඩනවා, hina වෙනවා. අර මේ රහත් කතාවේ කියන්න ඕනුනේ අපි මේ ආවේගශීලී වෙන්නේ රහත් නොවුණු නිසා කියලා අපි කියනවනේ හිතනවනේ. ඉතින් ඒක ඇත්ත තමයි. ඉතින් ඒක ඕන කෙනෙක්ට ඇත්ත රහත් වුණා නම් මේ කලබල වෙන්නේ නැහැ නේ. කෝප වෙන්නෙත් නැහැ, පෙරේත වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ, දුක් වෙන්නෙත් නැහැ. ඔක්කොම ඇත්ත. හැබැයි ඒක එහෙම කියනකල් ඔහොම තමයි ඉන්න වෙන්නේ අපිට. අපි කලබල වෙන නිසායි රහත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. රහත් නොවුණු නිසා කලබල වෙනවා කියනවට වැඩිය හොඳයි මේ කලබල වෙන නිසායි අපිට විමුක්තියක් නැත්තේ. එනිසා කලබල වෙන්න පටන් ගන්නකොට කලබල වෙන හැම අවස්ථාවකම බලන්න මෙහෙම නොවි ඉන්න බැරිද? ඒ කලබලයේ අස්සේ මේ ප්‍රශ්නේ අහන්නේ. මෙහෙම නොවි ඉන්න බැරිද? කලබලේ තියෙන එක පැත්තක අපි මේ පැත්තේ ඉඳගෙන අහනවා එක දිහා. මෙහෙම නොවි ඉන්න බැරිද? එහෙම නාහන කල් අයියෝ මං කලබලයි මං තරහයි කියලා ඉන්නකල් මේ මුළු මම කියන මුළු අවකාශයේම තරහෙන් පිරලා තියෙනවා. මම කියන මුළු සමස්ත අවකාශයේම ඊර්ෂ්‍යාවෙන් පිරීලා තියෙනවා. හැබැයි අර අර ප්‍රශ්නේ අහන්න පටන් ගන්න බලන්න. එතකොටම මම මෙහි කලබලයේ මෙහි මම මෙහි ඊර්ෂ්‍යාව මෙහි ඊර්ෂ්‍යාව නැති තැන තියෙනවා කියන එක අපිට පේන්න පටන් ගන්නවා. ඒ අත්දැකීම ඇතුළෙම අපි ඉන්නවා. ඒ වෙන කොහෙවත් ගිහිල්ලා නෙමෙයි එතනම ඉන්නේ. ඉඳගෙන මේ ප්‍රශ්නේ අහනකොට අන්න ඒ ඒ අත්දැකීම ඇතුළෙම ඒ අත්දැකීම නැති අවකාශයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක පුංචි තිතක් වගේ වෙන්න පුළුවන් මුලදී. ඒතර අනිත් හැම එක මුළු අනිත් සමස්ත සිසු අවකාශයේම අර හැඟි ආවේගයෙන් පිරিলা. කෝපේ නම් කෝපයෙන් පිරিলা. මම කියන එක ඇතුලේ. මමව. ඇතුලේ මම කියන එක කෝපයෙන් පිරিলা. හැබැයි දැන් මේ මේ ගැන සිහියෙන් ඉන්න හොයන්න පටන් ගන්න මොහොතේම එක පුංචි තිතක් වගේ කෝප නොවන තැනක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි එතෙන්ට ගියොත් ඒ තිත 32ක් වෙනවා 33ක් වෙනවා 34ක් වෙනවා 35ක් එහෙම එහෙම වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට තරහ අවකාශය අඩු වෙන්න පටන් ගන්නවා. ඒතර මේ පැත්තේ සසර තියෙනවා මේ පැත්තේ නිවන තියෙනවා. එහෙම නැතුව අපි හිතුවොත් මේ අපි rahat වෙලා නැති නිසායි අපිට තරහ එන්නේ rahat වෙලා නැති නිසායි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතනකල් මේ එහෙම තමයි ඉඳ වෙන්නේ. මේ කතාව කලිනුත් කියලා තියෙනවා එනාට මේ නැවත මෙනෙහි කරන්න වටිනවා නැවත මෙනෙහි කරනකොට අලුතෙන් අවබෝධයෙන් පහළ වෙන්න පුළුවන් ඔය ඉන්දියාවේ හිටිය මේ ස්වාමීන් වහන්සේ නමක් බෝධිධර්ම හාමුදුරුවෝ උන්වහන්සේව පිළිගත්තේ නැහැ ඉන්දියාව. ඉන්දියාව උන්වහන්සේව බාරගත්තේ නැහැ. උන්වහන්සේ අවබෝධය ලැබුව කෙනෙක් කියලා උන්වහන්සේව බාරගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේ එහෙම ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන කාලයක් ඇවිදලා චීනෙට ගියා. චීනෙට මේක අලුත් කෙනෙක්. චීනේ තිබුණා බොහොම පැරණි දාර්ශනික දර්ශන තිබුණා ඔය තාවෝ දර්ශනේ ලාවස් ලාවස් ගේතා එතුමාගේ තාවෝ දර්ශනය කන්ෆියුසස් තුමාගේ කන්ෆියුසස් දර්ශනය ඒවා තිබුණා. හැබැයි ඒවා ටිකක් භෞතිකයි මහා දාර්ශනිකයි දැන් මේ හාමුදුරුවෝ ආවට පස්සේ චීනෙට මේක අලුත් දෙයක් උන්වහන්සේ වැඩි කතා කරේ නෑ ඉතින් ඉස්සෙල්ලම අධිරාජ්‍යගේ මාලිගාවට ගියා ගිහිල්ලා වාඩිලා හිටියා මොකද්ද තියෙන්නේ කිව්වා කිව්වා ඉතින් ඒක කාටවත් තේරුන්නේ නෑ මේ එකල උන්වහන්සේ ඉතින් මෙහෙම ගල් ගුහාවකට වැඩියා පස්සේ එක එක්කෙනා හොයන් ඉන්න පටන් ගත්ත එක දවසක් මේ අධිරාජ්‍ය ආවා හොඳටම කලබල වෙලා අධිරාජ්‍ය රටේ ප්‍රශ්නේ ඉතින් අධිරාජ්‍ය කියන්නේම කලබල කෙනෙක්. ඉතින් ඒ කලබලේ යාට සාමාන්‍යයෙන් අධිරාජ්‍යන්ට කියන්නේ දේශපාලකින්ට කලබල ඉවසන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට වැඩිය ඒක වෙනම විශේෂ ඥාන වර්ගයක් තියෙන්නේ. ඒක නිකන් ඕනෙම කලබලයක් නැද්ද hina වෙලා ඉන්න පුළුවන්. හැබැයි සීමාවක් තියෙනවා. ඒ සීමාවටත් ඇවිල්ලා ඊටත් එහා ගිහිල්ලා දරා ගන්න බැරිව ඉන්නකොට මයාට මතක් වුණා මෙහෙම මේ ඉන්දියාවෙන් ආවනේ බෝධිධර්ම කියලා කෙනෙක් මොකක් හරි එදා කිව්වනේ මට ඒ ඒ බෝධිධර්ම හාමුදුරු ළඟ තිබුණා වෙන අමුතුම මේ මේ දර්ශන දර්ශනයක් කියන්නේ දසුණක් තිබ්බේ බැලුවාම පේන විදියක් තිබ්බා ඉතින් මට වෙන තරණක් නැහැ කියලා අධිරාජ්‍යය ගියා ගිහිල්ලා කිව්වා මෙහෙම මගේ හිත හරි කලබලයි මොකද කරන්න කියලා මට කියලා දෙන්න මේ කලබලේ නැති කරන හැටි. එතකොට උදාහරණයක් හෙට එන්න කියලා. හෙට එන්න. හැබැයි මතක ඇතුව හිතත් අරගෙන එන්න හිත ගේන්න අමතක කරන්න එපා. එහෙම කියලා යවන්නේ අධිරාජයන් මොකක්ද මේ මෝඩ කතා මනසට පිස්සුද ඔය? මේ හිතත් අරන් එන්න කියන්නේ මට හිතට තියලා යන්න පුළුවන් නම් කොහේද කොච්චර දෙයක්ද ඒක බැරි හින්දානේ මේ ප්‍රශ්නේ මට. ඉතින් එදා රෑ නිින්ද ගියේම නෑ. ඉදි වෙනකල් දැන් මේක හිතේ තියෙනවා. කොහොමද මේ හිත තියලා යන්නේ? හිත අමතක නොකර ගෙනියන්න කිව්වේ මොකද්ද? කොහමරි උදේ 4ට එන්න කිව්වා. ඉතින් 4ට දැන් එළි වෙනකල් ඇහැරගෙන හිටිය 4ට විදිහට නැහැරලා ගියා. ගිහිල්ලා යම බෝධර්ම හරිපා බොහොම හොඳයි. හිතත් තරං ආවද කියලා. මොකක්ද ඒ කියන කතාව මේ මේ හිත දාලා ඉන්න පුළුවන් ද හිතත් අරගෙන තමයි ආවේ. කොහෙනම් මට දෙන්න. ගෙනානම් මට දෙන්න. එහෙම දෙන්න බෑ හිත. හරි එහෙනම් මට දෙන්න ඕනේ මේ ඔය කොහෙද කොහේ හරි තියෙනවා නම් ඒ තියෙන තැන කියන්න මට. එහෙම ඒක නම් එහෙම තැනක නෑ හිත. තැනක නෑ. තැනක නෑ කියලා දන්නේ කොහොමද? දන්නේ කොහොමද? බලන්න. බලන්න કોઈ කලබලේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අධිරාජ්‍ය බලනවා කොහෙද මේ කලබලේ තියෙන්නේ. දැන් බලනකොට පේන්නේ. දැන් මේක තමයි හිතේ ගතිය. හිත මේ මහා මේ එක පැත්තකින් අමුතුම මේ අමුතුම තාලේ සත්‍යයක් හිත කියන්නේ. හරියට අපි කෙනෙක් දිහා බලනකොට අහක බලන ගතියක් තියෙන. එයා බලනවට කැමතියි. නමුත් බලනවා කියලා දැනගත්තාම අහක බලනවා. අන්න ඒ ඒ මනෝවිද්‍යාව තමයි හිතේ හැටි. හිතට අපේ අවධානය ඕනේ. එයා කියන විදිහටම අපි නටන්නත් ඕනේ. ඒ පදේටම නටන්නත් ඕනේ. ඒ අදින නූලටම අපි රූකඩේ වගේ දුවන්නත් ඕනේ. හැබැයි එයා දිහා බලනවට කැමති නෑ. බලනකොට අහක බලනවා. පේන්නේ නෑ. ඉතින් මෙයා කලබලේ දිහා බලනවා බලනවා ඒක නෑ දැන් හොයාගන්න. ඒ බෝධන් මහත්තයා කලබලේ මට දෙන්න. මම ඒක හදලා දෙන්නම් කලබල හිතාල. මට දෙන්න මං කලබලේ අයින් කරලා හිත දෙන්නම් නිශ්චල කරලා. ඒක බලනවා බලනවා බලන්න බලන්න නිශ්චල වෙනවා. බලන්න බලන්න කලබල වෙනවා. නෑ නෑ නෑ. ඊපස්සේ ඔන්න නිශ්චලත්වයට. ඒ කෝ කලබල හිත. ඒක නෑ. ඒක නෑ. ඉතින් නැත්තම් මම මොකද කරන්නේ දැන්? මට මොකද්ද කරන්න පුළුවන්? නැති දෙයක් මං කොහොමද හදන්නේ? නැති දෙයක් මං කොහොමද නැති කරන්නේ? එහෙම එහෙම එකක් ඇත්තටම නැහැ කියන එක තේරුම් ගන්න. ඔය කලබලේ කියලා දෙයක් ඇත්තටම නම් නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා වගේ පේනවා අපිට. අපි එහෙම හිතන කලබල වෙනවා. හැබැයි ඇත්තටම කලබල වෙන්න දෙයක්වත් නැහැ. කලබල වෙන දෙයක්වත් නැහැ. ඒ ඔක්කොම පේන්නේ බැලුවොත් විතරයි. බලන්නේ නැතුව අපි හිතුවොත් තව තව කලබල වෙනවා. හිතන්න හිතන්න කලබල වෙනවා. ඒ නිසා තමයි ඔබතුමී කියපු කාරණේ හරියට ගත්තේ එහෙම අවස්ථාවක හිතීම සම්පූර්ණයෙන් නවත්තලා හුස්මට එන්න. ඒකෙන් වෙන්නේ ඒකයි හිතීම සම්පූර්ණයෙන් නවතිනවා. සිතවිලි ටික නවතිනවා. නැවතිච්ච ගමන් කලබලෙත් නැති වෙලා. සිතවිලි ඕන කලබලයට සිතවිලි තමයි කලබලයට කලබලයේ නැමැති ගින්නට පිදුරු. සිතීම නැවතුණු ගමන්ම ගින්න නිවෙනවා. හැබැයි සිතීම බලහත්කාරයෙන් නවත්තන්න බෑ. හිතන්න එපා කියලා බෑ. ඒනෝට අපි කියනවා මොකද්ද මේ හොයන්න හොයන්න බලන්න හොයලා බලන්න. තරහ කියන්නේ මොකද්ද කියලා බලන්න බලන්න බලන්න බලන්න එහෙම දෙයක් නැහැ කියලා තමයි පේන්නේ. ඒ සංස්කාරය එහෙමෙන් එහෙමෙන් ඒවා යනවා. ඒ යනකොට දැන් ওই පාරවල් ගොඩාක් එහෙමෙන් හරහින් යනකොට අපිට එතන මොකක් හරි දෙයක් හන්දියක් වගේ එකක් පේනවා. ඒ අර අර මේවා එහෙම යන හින්දා ඒ ටික නැති වෙච්ච ගමන් එතන හන්දි නෑ ආයේ. ඒක තමයි ස්වභාවයේ ගතිය ස්වභාවයේ ලක්ෂණය මේ මනස හරහා විවිධ වූ මේ සිටිවිලි යනවා ගමන් කරනවා සිටිවිලි එක එක රේඛාවලට එක එක දිශාවට එක එක මානෙට යනතර ඒවා කීපයක් එකට එක තැනක හම්බුනහම එතන ඉතින් දෙයක් වගේ පේනවා අපිට තරහ බය මොකක් හරි දෙයක් පේනවා දුක ඒ අපි චින්තන රටා චින්තන ධාරා තියෙනවනේ ඒ ධාරා නිසායි ওই දේ වෙන්නේ. ඒ එහෙම එකක් ඉඳගෙන පදිංචි වෙන්නම පුළුවන්. දුක ඇතුලේ අපිට ගෙයක් හදාගෙන මුල් බැහැලා පදිංචි වෙන්න පුළුවන්. පදිංචි වෙන්න වෙන්න දුක ඇත්ත. වශයෙන් කියන්නේ පුහුණු යනකොට අවසාන වශයෙන් අපිට තේරෙන්නේ දැන් මේ සියල්ල අපේ අතේ තියෙන්නේ කියන එක. තරහ වෙනවද නැද්ද? දුක් විඳිනවද නැද්ද? අඬනවද නැද්ද? දුක තියන් ඉන්නවද නැද්ද? තරහ තියන් ඉන්නවද? අත්හැරීමේ ඔක්කොම අපේ අතේ තියෙනවා. ඕනම එකක් කරන්න පුළුවන්. ඕන දේ කරන්න පුළුවන්. තියාගන්න ඕන නම් තියාගන්න පුළුවන්. නැවත නැවත මතක් කර කර නැවත නැවත පන පොවමින් නැවත නැවත ආරෝපණය කරමින් ඕනම දෙයක් තියාගන්න පුළුවන්. නැති වෙනව නැති වෙනකොට ආයෙත් ආරෝපණය කරනවා. ඉතින් ආරෝපණය දිනකල් තියෙනවා. ආයෙත් බැලලා ගියාම ආයෙත් ආරෝපණය කරනවා. එහෙම කර කර අපි කියනවා මේක මේ තරහ නැති වෙන්නෙම නෑ. මේ දුක නැති වෙන්නෙම නෑ. මේ කලබලේ නැති වෙන්නෙම නෑ. නැති වෙන්නේ නෑ නෙමෙයි නැති වෙන්න දෙන්නේ නෑ. ඒ නැති වෙන දෙයට නැති වෙන්න දෙන්න. භාවනාවේදී මෙන්න මේ ලබන අවබෝධය හරීම තීරණාත්මකයි. මේ සියල්ල අවසාන වශයෙන් අපිට තීරණය කරන්න පුළුවන්. මම දුක් විඳිනවද නැත්ද? අපේ අතේ තියෙන. හිටිය ওই විශිෂ්ට කිසි කෙනෙක් කියන හැම එකක්ම හරියනවා. මොනම දෙයක් ගැන හරි ඇහුවොත් ඒ කියන දේ තමයි වෙන්නේ. වරදින්නේ නැහැ. ඉතින් මේක මේ ඒ ගමේ හිටිය මේ කොල්ලෝ දෙන්නෙකුට ඇල්ලුවේ නෑ මේක. ඒ තරුණ කමේ හැටිනේ. මේක වෙන්න දෙන්න බෑ. මේක මේක වෙන්න බෑ. මෙයාට වරද්දන්න ඕනේ අපි. අපි කොහොමද අපි වරද්දන්නේ? දැන් මොනවා හරි වහිනවද? වහිනවා කිව්වොත් වහිනවම තමයි. පායනවා කිව්වොත් පායනවා. ඒක අපි කොහොමද වරද්දන්නේ? ලෙඩ වෙනවා කිව්වොත් ලෙඩ වෙනවා. සනීප වෙනවා කිව්වොත් සනීප වෙනවා. කොහොමද මේක වරද්දන්නේ? ඉතින් මේ දෙන සෑහෙන වෙලාවක් කල්පනා කරලා කරලා දවස් ගාණක් උපායක් හදාගත්තා. දැන් උපායන් හදාගත්තා ඉන්නවනේ. මේ බුදුරජාණන් වහන්සේ මොන කැහෙන්දත් ගියානේ මේ උපායන් හදාගෙන තර්ක කළා දින දිනන්ට පුළුවන් කියලා. ඒ වගේ උපායක් හදාගත්තා. මොකක්ද උපාය? මේගොල්ලෝ කුරුල්ලෙක් අල්ලගත්තා. කන තියෙන කුරුල්ලෙක් අල්ලගෙන දැන් මෙහෙම කුරුල්ල අතේ තියාගෙන යනවා. ගිහිල්ලා අහන්න සැලසුම් කරන්නේ මේ අතේ ඉන්න කුරුල්ල මැරිලාද ජීවත් වෙනවද කියලා. එතකොට දැන් ජීවත් වෙනවා කිව්වොත් මෙහෙම මිරිකමු කියලා. මිරිකලා එතකොට මැරෙනවනේ. උත්තර පෙන්වලා නෑ මැරිලා. මැරිලා කිව්වොත් අතහැරලා පෙන්වන්න පුළුවන් ජීවත් වෙනවා කියලා. ආයක නම් හොඳ උපාය කියලා මේ දෙන දවසක් කුරුල්ලෙක් අල්ලගෙන දැන් ගිහිල්ලා. සහෝ මේ ඔබතුමා කියන හැම එකක්ම හරියනවනේ ඇත්තනේ එහෙනම් මේක කියන්න. මේ අතේ ඉන්න කුරුල්ලා මරණයටපත් වෙච්ච කෙනෙක්ද ජීවත් වෙන කෙනෙක්ද කියලා. මොකද කියන්නේ නෑ පුතා මොකද කියන්නේ ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන කෙනෙක් කිව්වොත් ඉතින් මිරිකන්න පුළුවන් මිරිකලා බෙල්ල මිරිකුවම මැරල යනවනේ ඈ ඈ ඒක ඔය උනාට පෙන්නන වෙලාව දැන් ඔය ඉතින් අනිත් ඔක්කොම ඉස්සරහා පේන්නේ මැරිච්ච කුරුල්ලෙක් නේ දැන් ඒ ස්වභාවය ඈ අර කියන වෙලාවේදී නැල නැහැ ඉස්සර පස්සේ නැල මේක. ඉතින් ඒක කොහොමද දන්නේ? ඒක අර කියන කියන දැනනවා. දැන් ඒක ඔප්පු කරන්නේ දැන් ඔක උසාවියක කිව්වට බෑනේ නේද? ඒක ඔප්පු කරන්නේ. <laughs> ඈ මැරිලා කියන්නේ ඇති. මගේ මේ තීරණය මත ජීවිතේ තීරණය මත ඔය එතුමා එතුමා අපිතරම් ප්‍රඥාවන්ත නැතුව ඇති එහෙම එකක් කිව්වේ නෑ එතුමා කිව්වේ මේ <laughs> එතුමා කිව්වේ මේ නෑ ඔව් ඒ ඔව් මෙහෙමයි කිව්වේ මේ ඒ දෙකම ඔබේ අතේ තියෙන්නේ කියලා <laughs> ඒ දෙකම ඔබේ අතේ තියෙන්නේ ජීවත් වෙනවද මැරෙනවද කියන එක ඔබේ අතේ තියෙන්නේ ඉතින් එච්චර ඊට පස්සේ මැරුණත් ඒක එයාගේ යත්තේ. ජීවත් වුණත් එයාගේ යත්තේ. ඉතින් මේක තමයි අපිට මේ මේ ගමනේදී ලැබෙන හොඳම අවබෝධය. මේ සියල්ල අපේ යතේ. මේ ජීවිතයත් අපේ යතේ, මරණයත් අපේ යතේ. මේ කතාව එතනින් ඉවරයි. හැබැයි ඔබ මෙනෙහි කරනකොට ඊට එහා අපිට තේරෙන කාරණා ටිකක් තියෙනවා. දැන් ඒ කුරුල්ලා තදින් අල්ලගත්තොත් නේ මැරෙන්නේ හිර කරලා. ඒතර අපි ඕනම දෙයක් තදින් අල්ලගත්තොත් එතන ජීවිතයක් නැහැ. ජීවත් වීම ඉවරයි. අපි ඔය ජීවත් වෙනවා කියලා කියන එක නෑ. ඒක වචනයක් විතරයි අපි දේවල් තදින් අල්ලගෙන ඉන්නකල්. අපි හැම වෙලෙම මරණ බයෙන් ඉන්නේ. යමක් අල්ලගත්තොත් ඒක නැති වෙයි කියන බය එනවා. ඒ බය බයත් එක්ක අපි තව තව තදින් අල්ලනවා. තව තව යමක් තදින් අල්ලගන්න අල්ලගන්න බය වැඩි. මේ තදින් අල්ලා ගැනීම ඇතුලේ අපි හැම වෙලේම මරණය තමයි අත්දකින්නේ. මරණයයි, මරණ දුකයි, මරණ බියයි මේවා තමයි අත්දකින්නේ. හැබැයි අපිට ලිහිල් කරන්න ලිහිල් කරන්න ලිහිල් කරන්න ජීවිතේ නිදහසේ පියාඹන්න පටන් ගන්නවා. ඒ දෙකම අපේ අතේ තියෙනවා. ළඟ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි ටික වෙලාවක් භාවනා කරමු. භාවනා කරනවා නම් පහසු ඉරියව්වකට එන්න අපහසුයෙන් ඉන්න එපා. දැකීමයි. වෙහෙසනම් මේ මොහොතේ මනස යනු මහන්සියයි. සැහැල්ලු නම් මේ මොහොතේ මනස යනු සැහැල්ලුවටයි. නිවී සනසුණු බව නම් ඒ තමා මනස. පසුතැවීම නම් පසුතැවීම. දකින්න මේ මොහොතේ මනස වෙනස් වෙනස් සිත් පහළ වෙන හැටි පේනවා මුලින්ම බලන්නට පටන් ගත්ත මොහොතේ දුටු මනස නොවේ දැන් තියෙන්නේ ඒ ස්වභාවය නොවේ අලුත් අලුත් සිත් අලුත් අලුත් ස්වභාවයන් බලන්න මොනතරම් වේගයෙන්ද මනස අතුරුදහන් වෙන්නේ සහ නැවත පහළ වෙන්නේ මනසත් සමග එකතු නොවි මනසේ හැටි දකිමින් සිටින විට මානසික කලබලය සංසිඳෙන්නට පටන් ගන්නවා අත්දකින්න සංසිඳීම මේ සුවදායි අත්දැකීම මේ සුවපත් වූ ස්වභාවය අපි මෙතන සිටින මෙතන නොසිටින හිතවත් අහිතවත් දන්නා නොදන්නා හැම කෙනෙකු සමගම සමසිතින් මෙත්සිතින් බෙදා ගනිමු සියල්ලෝම සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කලබලකාරී හිතයි කලබලයක් නැති හිතයි අඩු වැඩි වශයෙන් අත්දකින්නට අපි හැම දිනාටම හැකි වුණා මෙතෙන්ට අද උදේ පැමිණි කෙනා නොවේ දැන් මෙතන ඉන්නේ සහ තව ටිකකින් මෙතනින් නික්ම යන්නේ කොහොමත් අපි වෙනස් වෙනවා කොහේ හිටියත් හැබැයි මේ වෙනස ඊට වැඩිය වර්ණනීයයි වර්ණවත් කලබලයක් නිස්කලංක බවක් විදිහට ආපහු යනවා ආපහු කලබල වෙන්න පුළුවන් හැබැයි නිස්කලංක වෙන බව දන්නවා. මේ දෙකේ වෙනස දන්නවා. දෙකේ ගුණාත්මක ස්වභාවයන් දන්නවා. ඕනෑම තැනක ඕනෑම මොහොතක ඕනෑම සිදුවීමක් එක්ක කලබල වෙන්නත් පුළුවන් සංසිඳෙන්නත් පුළුවන් ඒ දෙකම අපේ අතේ තියෙන ඒ තමයි අද දවසින් අපිට සංක්ෂිප්ත වශයෙන් මේ සමස්ත වැඩසටහනින්ම ගන්න පුළුවන් ගත හැකි පණිවිඩය. අපේ මුළු ජීවිතේම අපූර්ව වෙනසකට හරවනවා ඒ අවබෝධය. තරහ ගන්නත් පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන් දෙකම තියෙන්නේ Tamange අතේ අඬන්නත් පුළුවන් hina වෙන්නත් පුළුවන් කල්‍යාණ මිත්‍රවරුනි මේ පොය දවසේ වැඩසටහනේ නිමාවට කිට්ටු වෙන වෙලාවේ අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරගන්නවා. මේ වැඩසටහනට දානමය අනුග්‍රහය දැක් වූ සියලුම කල්යාණ මිත්‍රයන්ව දරියේ සහ අද උදේ දාණය අපි කාගෙත් හිතවත් බණ්ඩාරනායක මහත්මයා ආදරේ කැපවීමෙන් ඕනෑකමින් ඒ දාණය අපිට පිරිනමනවා හැම දිනාටම ඒකම අද උදේ දාණයට එකතු වුණා වෛද්‍ය පතිරණ මහත්මයා එතුමා ගම්පහසට පැමිණ මේ වෙලාවේ නෑ එතුමා දාණයට අරමුණක් විදිහට කිව්වේ මේ මේ මධ්‍යස්ථානයේ දෙන්න පටන් ගෙන අවුරුද්දක් හරියටම අද පොයට ඒ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ හැම දිනාටම අනුග්‍රහයක් විදිහට මේ දෙපොළ අපිට උදේ දානේ පිරිනැමුවා. ඒකම දහවල් දාණය මේ සචිතා අබේරත්න මහත්මිය එතුමියගේ ඒ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කරන්න මීට මාස 3කට විතර කලින් හදිසියෙම නැති වුණා. අපි ගිය මාසෙත් ඒ අනුස්මරණය කළා බණ්ඩාරනායක මහත්මයා දවල් දානේ පිළිනැමුවා. මේ එතුමිය අද මේ හැම දිනාට මේ දහවල් දානේ පිරිනමන්නේ පිරිනැමුවේ ඒ වෙස්ටර්න් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න එතුමා සිංහල බෞද්ධ කෙනෙක් නෙමෙයි උපතින් ඇමරිකන් ජාතිකයෙක් එතකොට ඒ රටේ ඉඳලා මෙහෙට අවුරුදු කිහිපයකට කලින් ඇවිල්ලා ලංකාවට මේ බුදුදහම ඉගෙන ගන්නට බුද්ධාම් පිළිබඳ පශ්චාත් උපාධියක් පෙර අධිනේ විශ්වවිද්‍යාල පාලි සහ බුදුදහම් පිළිබඳ හදාරමින් සිටියා. මේ මධ්‍යස්ථානෙටත් ආවා භාවනා කරන්න අපිත් එක්ක. ඒ වගේම වෙනත් වැඩසටහන් වලදී බාහිරදිත් මුණ ගැහුණා එතුමා. ධාදිසිය එතුමා මීට මාස 3කට විතර කලින් නැති වුණා. තරුණ කාලෙදී. එය ඒ සමීප හැම දිනාටම ලොකු කම්පනයක් අනිවාර්යයෙන්ම වෙන්න ඇති. බොහොම දුර ගමනක් යන්න සැලසුම් හදාගෙන එකතු වෙලා බලාපොරොත්තු එක්ක ආදරයෙන් සිටින විට ඒ ඔබතුමියගේ සම්පෘෂ්‍යා ඔබතුමියට අහිමි වුණේ එහි කම්පනය වේදනාව අපිට හිතා ගන්න පුළුවන් කාලයත් එක්ක අඩු වෙන්නත් පුළුවන් මේ මාස තුනක් ගත වෙන විට සමහර විට මතක් වෙනකොට ඒ ඒ වගේම අලුත් වෙන්නත් පුළුවන් හැබැයි එතුමා පිළිබඳව සතුට වෙන්න බොහෝ කාරණා ඔබට මේට ඇති මනතරම් හොඳ මිනිස්සෙක්ද කියන එක. මනුෂ්‍යත්වය කොච්චර තිබුණද? ඊළඟට දෛවයේ විසින්නම් මේවා තීරණය කරන්නේ එතුමාගේ දෛවයේ තීරණයක් ගන්න ඇති මේ බෞද්ධ රටේ බෞද්ධයෙක් විදියට මැරෙන එක හොඳයි කියලා. අබෞද්ධ රටක අබෞද්ධයෙක් විදියට ඉපදිලා එහෙම ජීවත් වෙලා මේ බුදුදහම කෙරෙහි නැඹුරු වෙලා බුදුදහම හදාරන්න පටන් ගන්න පුහුණු වෙන්න පටන් ගන්න ඒ අනුව ජීවත් වෙන්න පටන් ගන්න ඒ අනුව අනිත්‍යයට උදව් කරන්න පටන් ගන්න එහෙම කෙනෙක් විදිහට ජීවිතයෙන් සමුගන්න එක වටිනවා කියලා. ඉතින් ඒ සමුගැනීමට අපි ආචාර කරමු. ඒ හඬන්න දුක් වෙන්න වැළපෙන්න කාරණයක් නෙමෙයි අපේ පුහුදුන්කමට එහෙම වෙනව ඇති එහෙම වෙන නිසා අපි පුහුදුන් විදියට ඉන්නවත් ඇති හැබැයි ඒ පුහුදුන් බවින් ඈත් වෙලා බලනකොට ඒ ඒ යන ලස්සන ගමන අපි ආචාර කරමු එතුමාට ඒ එතුමා යන ගමනේදී දැන් කොහේ හිටියත් කල්යාණ මිත්‍රයන්ම මුණ ගැසේවා ඒ ගමනට උදව් වෙන ආශිර්වාද කරන ආලෝකමත් කරන අයමල හමු වේවා එහෙම තැන්වලටම එන්න ලැබේවා ආධ්‍යාත්මික සතුට සහ ආධ්‍යාත්මික ශාන්තිය කොතන හිටියත් ලබා ගන්නට මේ සියලුම පින් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම ඔබතුමියට මේ හැමදෙනාම ලබන සැනසෙල්ල මේ වැඩසටහනින් ලැබුවා නම් සැනසෙල්ලක් ලබනවා නම් සැනසෙල්ලක් නිවීමක් සංසිඳීමක් එය ලොකු ආශිර්වාදයක්ම වේවා ඔබතුමියගේ ඔය දුක් ਸੰతాප ඉතිරි වෙලා තියෙන ටික මනසින් පිහිදාලා ආලෝකමත් වූ මනසක් ලබා ගන්නට හැම දිනාටම කායික නිරෝගී බවත් මානසික නිරෝගී බවත් විවේකයත් කල්යාණ මිත්‍රාශ්‍රයත් පෙරවන් සරණින් ලැබේ